මේ පින්වත් පිරිස අද දුරුතු පුර පසළොස්වක පොහොය දවසේ උදෑසන පටන් මෙතෙක් වේලා පෝෂිත ශීලයේ සමාදන්ව විවිධාකාරයෙන් ශීල භාවනාදී කුසල ධර්මයන්හි යෙදී වාසය කරන අතරත දැන් මේ සූදානම් වෙන්නේ අවසන් වශයෙන් සිදු කෙරෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහායි. දැන් මේ පින්වතුන් උදෑසන පෝෂිත සීලේ සමාදන් වෙච්ච අවස්ථාවේම අදිෂ්ඨානයක් නැත්නම් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා අද දවස පුරාම සිද්ධ කරන ශීල භාවනාදී කුසල ධර්මයන් මේ කාටත් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛයන්ගෙන් අත මිදී ලබන අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ සාන්තිය පිණිසම හේතු ආශනා වේවා කියලා නේද? ඒ පැතුමෙන් යුක්තවයි අද දවස පුරාම මේ කුසල ධර්මයන් සිද්ධ කර ගන්නට යෙදුනේ. පින්වත්නි දැන් අපි එහෙම ප්‍රාර්ථනා කරගත්තට අප සෑම දිනාටම මේ ජීවිතේම සියලු කෙලෙස් නසාරහත්වයටපත් වෙන්න ඉඩ ලැබේවිදයි කියන එක නිශ්චිතවම කියන්න බෑ නේද අපේ තිබෙන පුරාණ පුණ්‍ය ශක්තිය අනුව ඊළඟට මේ ජීවිතයේ තුල අපසිත සකස් කරගෙන ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නා ආකාරය අනුව ඒ සියල්ල ගැලපී යාමෙන් ඒ කියන්නේ පුරාණ පුණ්‍ය ශක්තියත් කුසල ශක්තියත් පාරමී ශක්තියත් හේතු වෙලා මේ ජීවිතයේ තුන අපි ධර්මයේ නිවැරදිව තේරුම් අරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නා ආකාරය අනුව තමයි අපිට මේ ජීවිතයේ තුල මාර්ගඵල නිවන්සුව ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ. ඉතින් අපි හැමදෙනාම බලාපොරොත්තුෙන් උත්සාහ කරන්න ඕනේ පිනිසයි. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච පමණින්ම අපි සෑම දිනාටම එක විදිහකින් මාර්ගඵල නිවාංශුව ලැබේදයි කියන එක ස්ථිරව කියන්නට බෑ. ඉතින් ඒක නිසා අපට මේ ජීවිතයේදී මාර්ගඵල නිවාංශුව සාක්ෂාත් කරගන්නට බැරි වුණොත් අනතුරු ජීවිතයේදීවත් දෙවෙනි ජීවිතයේදීවත් මාර්ගඵල නිවාංශුව සාක්ෂාත් කරගන්නට පුළුවන් තැනක අපි ඉන්නට ඕන. දැන් අපට මේ ජීවිතේ මාර්ගඵල නිවාංශුව ලබා ගන්න අවබෝධ කරගන්න බැරි වුණොත් දෙවැනි ජීවිතයේදී මාර්ගඵල නිවන් සුව අවබෝධ කර ගන්නට නම් අපි කොයි වගේ තැනකද කොයි වගේ ආත්ම භාවයකද සිටිය යුත්තේ ඔව් සත්පුරුෂ ආශ්‍රයක් ලැබෙන මානුෂ ආත්මයක හෝ නැත්තම් ඔව් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ධර්මය අවබෝධ කර හැකි තැනක ඉන්න ඕන ධර්මය අවබෝධ කරන්න බැරි තැන් තියෙනවා නිරය, තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුරනිකාය කියන මේ සතර අපායේ ප්‍රතිසන්දිය ලබා ඉන්න සත්වයින්ට ධර්මය අවබෝධ කරන්න බෑ. මොකද ඒකට හේතුව ඒ අය අකුසල ප්‍රතිසන්දික සත්වයෝයි. ධර්මය අවබෝධ කරන්න නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබෙන්නට ඕන කියලා අපි ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවානේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබිය හැකි මිනිසෙයින්ට. පුණ්‍යවන්ත මිනිසෙයින්ට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. එතකොට අන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබෙන පුණ්‍යවන්ත මිනිස්සෙයින්ට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කාමාවචර සුගති හයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. ජාතු මහරාජික, තාවතිංස, යාම, තුසිත, නිමාන රති, පරිණිමිත වස්වාත්‍ය කියන සදෙව්ලෝ තියෙනවනේ. අනේ සදෙව්ලෝ උපදින සත්පුරුෂයින්ටත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. මාර්ගඵල නිවන් සුව අවබෝධ කරන්න පුළුවන්. ඒ අතරිනොත් අසුර පිරිසට හා මාර පිරිසට ධර්මය අවබෝධ කරගන්න බැරි බව සඳහන් වෙනවා. දෙවලෝ උපන්නත් ධර්මය අවබෝධ කරගන්න බැරි අය කොටසුත් තියෙනවා. ඒ අයට ඡන්දය නැති බවයි සඳහන් වෙන්නේ. අච්ඡන්දිකා කියන ගණේටයි තියෙනවා කවුද? අසුර පිරිසත් මාර පිරිසත් ඒ අය දේව ප්‍රතිසන්දියක් තියෙන අය. නමුත් ධර්මය අවබෝධ කරගන්න බැරි අයයි. බ්‍රහ්ම ලෝක වලින් රූපාවචර බ්‍රහ්ම ලෝක අතරින් ඉහළින්ම තියෙන පංච සුද්ධාවාසයන්හි පහළ වෙන්නේ අනාගාමි ආර්යයන් වහන්සේලා. ඉතින් අනාගාමි තත්ත්වයටපත් වෙච්ච කෙනෙකුට තවදුරටත් අරහත්ත්වයටපත් වීම පමණයි ඉතිරිව තියෙන්නේ. සුද්ධාවාසවල පහළ වෙන අනාගාමි උත්තමයන් වහන්සේලා වඩාගත යුතු බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගෙන ඒ ලෝකවලදී අරහත්ත්වයටපත් වෙනවා. ඊට යට බ්‍රහ්ම ලෝක ගත්තාම අසඤ්ඤතලයේ හැර අවශේෂ බ්‍රහ්ම ලෝක වල ඉන්නා වූ සත්වයින්. එතකොට බ්‍රහ්ම ලෝක 10ක් අහු වෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 10ක්. අසඤ්ඤතලයයි සුද්ධාවාස පහයි ගත්තාම එතන 6ක්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝක ඔක්කොම 16ක් තියෙනවානේ. ඒ 16න් අර අනික් 6 ඇරිච්චාම සෙසු 10 ඉන්නා වූ සත්පුරුෂයින්ට නැත්නම් බ්‍රහ්මීන්ට ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය තියෙනවා. අසඤ්ඤතලයේ චිත්තචෛතසික පහළ වීමක් නැති නිසා රූපස්කන්ධේ පමණක් තිබෙන නිසා අසඤ්ඤතලයේ පහළ වෙන සත්‍යයින්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. අරූපතලවල පහළ වෙන බ්‍රහ්මීන්ට ධර්මය අවබෝධ කර හැකි වෙන්නේ ඒ අය යට මනුෂ්‍ය ලෝකයේ හෝ නැත්නම් දිව්‍ය ලෝකයකින් සෝවාන් මාර්ගඵල ලබාගෙන අරූපතලයේ පහළ වුණොත් සෙසු මාර්ගඵල සම්පූර්ණ කරගත හැකි බව සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට බලනකොට මේ ජීවිතේ අපිට මාර්ගඵල ලබා ගන්න බැරි වුණොත් දෙවෙනි ජීවිතයේ තුල මාර්ගඵල ලබා ගන්න නම් අපි දෙවෙනි ජීවිතේ කො මනුෂ්‍ය ලෝකයේහි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති උපත ලබා සිටින්නට ඕන. එහෙමත් නැත්නම් චාතුම්මහරජික තාවතිංශ යාම තුසිත නිම්මාන රති පරිණිමිත වාසවත්තී කියන මේ සදෙව්ලෝවල ධර්මය අවබෝධ කළ හැකි දේවත්වයක සිටින්නට ඕන. එහෙමත් නැත්නම් අවිහාදී පංචසුද්ධාවාසත් අසඤ්ඤතලයත් හැර ඊට යට තිබෙන බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක 10න් එකක උපත ලබා සිටින්න ඕන. ඔන්න ඔය තැන් වලින් එකක් අපි දෙවෙනි ජීවිතේ හිටියොත් තමයි මේ ජීවිතේ බැරි වුණොත් දෙවෙනි ජීවිතේහි ධර්මය අවබෝධ කරලා මාර්ගඵල නිවාසය ලැබිය හැකි වෙන්නේ. ඒක නිසා දැන් අපි මේ ජීවිතයේ තුල ධර්මය අවබෝධ කරගන්නට බැරිව ගියොත් ඊට විකල්පයක් ගැනත් දැනගෙන සිටින්න ඕනේ. විකල්පේ මොකද්ද? ධර්මය අවබෝධ කළ හැකි සුගති භූමියක අපි ප්‍රතිසන්දිය ලබන්න ඕන. ඉතින් එහෙමනම් අපි කොයි වෙලාවක මරණයටපත් උනත් ඔය කියන තැන් වලින් එකකටපත් වෙන්න පුළුවන් ජීවිතයක් ලබා තිබෙන්නට ඕන. එතකොට අවම වශයෙන් ගත්තොත් දෙවෙනි ජීවිතේ මනුෂ්‍ය ලෝකයේ හෝ උපත ලබන්න ඕන. හැබැයි මනුෂ්‍ය ලෝකයේ උපත ලැබුවත් අපට කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුර ලැබෙයිමද ඊළඟට දැන් මේ ජීවිතේ වගේම ධර්මයට යොමු වීම දාදි වශයෙන් කියලා අපිට එකපාරම කියන්න බෑ. ඊට වඩා චාතු මහරජිකාදී යම්ෂි දෙව්ලෝක පහළ වුණොත් ඒ දෙවිවරුන්ට කලින් ජීවිතය ගැන ආවර්ජනය කරන්න පුළුවන්. ආවර්ජනය කරලා තමන් කොහෙද හිටියේ කියලා දැක බලා ගන්න පුළුවන්. ඊළඟට සම්පූර්ණ කළ යුතු ධර්ම මාර්ගයේ පහසුවේ සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාවක් තිබෙන බව අපිට මේ විමානවත්තු පාළියේ සඳහන් වෙන ඇතැම් කතා ප්‍රවෘත්තීන්ගෙන් වටහා ගන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණයක් තමයි මණ්ඩුක දේවපුත්ත විමානය කියන ඒ විමාන වස්තුව. අපි යන්නේ ඒ ඇසුරෙන් තේරුම් ගනිමු කොහොමද මේ දෙවිවරු තමන්ගේ පෙර ජීවිතය ගැන තේරුම් ගන්න ඊළඟට දේවත්වයට පත්වීම සඳහා උපකාරී වෙන්නේ කොයි විදිහේ කුසල්ද කියන එක. ගාථාවලින් සඳහන් වෙනවා මෙන්න මේ විදිහට කෝමේ වන්දති පාදානි ඉද්ධියා යසසා ජලං අභික්ඛන්තේන වන්නේන සබ්වාෝ භාෂයන් දිසා භාග්‍යවතුන් වහන්සේ විසිනුයි මේ විදිහට අසන ලද්දේ කියලා වෙනත් තැන්වල සඳහන් වෙනවා දිව්‍යමය වූ එර්දීන් යුක්තව යසසින් බබලමින් මනෝහර සිරුරකින් යුක්තව සියලු දිශාවන් බබළුවමින් තථාගතයන් වහන්සේගේ ශ්‍රීපා වන්දනා කරන්නේ කවරෙක් විසින්ද කියලා ප්‍රශ්න කළා. අනේ අවස්ථාවේදී මේ දිව්‍ය පුත්‍රයා තමන් කවුදයි කියලා හඳුන්වා දෙනවා. මණ්ඩුකෝ හං පුරේ ආසින් උදකේ වාරි ගෝචරෝ තව ධම්මං සුනන්තස්ස අවදි වච්ච පාලකෝ මුහුත්තං චිත්තපසාදස්ස ඉද්ධින් පස්සය සංචමේ ආනුභාවං ච මේ පස්ස වන්නං පස්ස ද්යුතිං ච මේ යේච තේ දීග මද්ධානං ධම්මං අස්සෝ සුංගෝතම පත්තා තේ අචලට්ඨානං යත්ත ගන්්වාන සෝචරේති එයින් කියුනේ මේ මණ්ඩුක දිව පුත්‍රයා කියනවා මම පෙර ආත්ම භාවයේහි දිහෙහි උපන් දියෙහි හැසිරෙන මැඩියෙක් වූ යමි. ඔබ වහන්සේගේ ධර්මයේ අසද්දී ගෝපල්ලෙක්ම මැරීය. දැන් මේකේ කතා ප්‍රවෘත්ති අට කතා ආදී විස්තර කරනවා මේ විදිහයි භාග්‍යවතුන් වහන්සේ වරක් චම්පාවේ ගග්ගරා කියන පොකුණු තීරයට වැඩම කරලා ඒ පොකුණු තීරයේ වැඩි ඉඳමින් ධර්ම දේශනා කරපු අවස්ථාවකදී ඒ පොකුණේ හිටපු එක්තරා මැඩියෙක් භාග්‍යවතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බුද්ධස්වරය ශ්‍රවණය කරගෙන හිටියා. දැන් මේ මැඩියාට කිසිම ධම්පදයක් තේරෙන්නේ නමුත් අර බුද්ධස්වරයේ මිහිරට හිත පහන් කරගෙන හිටියා. ඉතින් මේ ස්වරයට හිත පහන් කරගත්තත් ඒ ස්වරයේ හිමි කාටද? අන්න දස බලධාරී තුන් ලෝකාග්‍ර ශාන්තිනායක සාමුදු පියාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ ගුණේ තියෙන විශිෂ්ටභාවය කියලා කියන්නේ ස්වරයට සිත පහන් හිටියත් අර තිරිසන් සතාටත් ඒකෙන් විශාල කුසලයක් ජනිත වුණා බුදුරජාණන් වහන්සේගේ ස්වරයේ පහන් සිතින් අහගෙන හිටපු නිසා. ඔය අතරේ ගෝපල්ලෙක් ආවතන්ට ඇවිල්ලා අර ගෝපල්ලත් මේ බුදුරජාණන් වහන්සේගේ බුදුපන්ට කන් දීගෙන අර ගෝපල්ලාගේ අතේ කෙවිත තිබුණා ඒ කෙවිත බිම හිටෝලා කෙවිතට බර දීලා හිටියා. කෙවිත හිටේවේ කොහෙද? අන්න මැඩියාගේ ඇඟ උඩ. කෙවිතට යට වෙලා අර මැඩිය මරණයටපත් වුණා. හැබැයි මරණයටපත් උනේ බුද්ධාශ්වරයේ කෙරෙහි පහන්සිතින් යුක්තව. ඒක නිසා ඒ කුසලයේ අනුභවයෙන් මේ මොහොතේම මහානුභාව සම්බන්ධ දිව්‍ය පුත්‍රයෙක් ඇටියට පාලුණා. මේ දිව්‍ය පුත්‍රයා ආවර්ජනා කරලා බැලුවා කොහොමද මම මේ දෙව්ලොවට ආවේ? අන්න එහෙම ආවර්ජනා කරලා බලනකොට පෙවුණා ඊට ඉස්සෙල්ල ජීවිතේ මැඩියෙක් වෙහිටපු කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධස්වරයේ ශ්‍රවණය කරගෙන ඉඳලා සිත පහන් කරගත්තු කුසලයටයි මේ දෙව්ලුවට පැමිණියේ කියලා අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දකින්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාවන්දනා කරනකොට භාග්‍යතුන් වහන්සේ විසින් ඔබ කවරෙක්ද කියලා ප්‍රශ්න කරපු අවස්ථාවේදී මෙන්න මේ විදිහට පිළිතුරු දුන්නායි කියන එකයි සඳහන් වෙන්නේ මේ දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා යේචතේ දීග මද්ධානං ධම්මං ආශෝෂං ගෝතම ගෞතමයන් වහන්සේ යම් කෙනෙක් ඔබ වහන්සේගේ ධර්මය දිගු කලක් ඇසුවා හොඳ ඔහු යම් තැනක ගොස් ශෝක නොකරද්ද ඒ අචල ස්ථානයට පැමිණියාහුය කියලා අර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ සත්පුරුෂයෝ සුගති සම්පත් වගේ ඊටත් වඩා මාර්ගඵල නිවන් සුව අවබෝධ කරගෙන ශෝක නොකරන තැනේ කියන්නේ මොකක්ද? නිර්වාණ ශාන්තියනේ. අන්නේ නිර්වාණ සාන්තියටපත් වෙලා ශෝක නොකරන තත්ත්වයටපත් වෙනවායි කියලා මේ දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කළා. ඒ වගේම ධර්මය අහලා මේ දිව්‍ය පුත්‍රයාත් ඒ අවස්ථාවේ සෝතාපට්ටි ඵලයටපත් උනායි කියන විදිහයි මාගේ මතකයේ සඳහන්ව තිබෙන්නේ. ඔන්න ඔය විදිහට අර දෙවිවරුන්ට පුළුවන් පූර්ව ජීවිතය ආවර්ජනය කරන්න. ඒ වගේම තවදුරටත් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තිබෙන සූත්‍රයක සෝතානුදත සූත්‍රය කියලා. අන්න ඒ සූත්‍රයේ සඳහන් වෙනවා දේවරුන්ට පහසුවෙන් පූර්ව ජීවිත ආවර්ජනය කරන්න පුළුවන් බව. ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. තරා සිල්වත් වික්ෂුන් වහන්සේ නමක් හොඳට ධර්මයේ ඉගෙන කියා ගන්නවා. නවාංග ශාස්ත්‍ර ශාසනය හොඳට පුරුදු පුහුණු කරනවා. නමුත් ඒ ස්වාමින් වහන්සේ ඒ ජීවිතේ මාර්ගඵල නිවන් ලබන්නේ දෙවැනි ජීවිතයේ සිල්වත් ධර්මයේ උගත් කුසලයෙන් දෙව්ලොව ගිහින් පහළ වෙනවා. මේ දෙව්ලොව පහළ වෙච්ච මේ දිව්‍ය පුත්‍රයාට තමන් අර పూర్වයේ වරුදු පුහුණු කරපු ධර්මයන්ගේ ආනුභාවයෙන් දෙව්ලොව ගිහිල්ලා ටික කලකදී මුලින් එකපාර ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ටික කලක් යනකොට අර පුරාණ ධර්මයන්ගේ උපනිෂය ලැබීම නිසා තමන්ට ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නවා. දෙව්ලොව ගිහිල්ලා පහසුවෙන්ම සමති දර්ශනා වඩාගෙන මේ දෙව්ලොවදී මාර්ගඵල අවබෝධ කර ගන්නවා. එහෙමත් නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ වගේ එරදිමත් භික්ෂුන් වහන්සේ නමක් දෙව්ලොවට වැඩම කරලා ධර්ම දේශනා කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ දිව්‍ය පුත්‍රයාට සිහිය උපදිනවා. මම පෙර ජීවිතයේත් මේ ධර්මයේ ඇසුවා නෙවද පුරුදු පුහුණු කළා නෙවද කියලා අන සිහිය ලැබෙනවා. ඒ සිහිය එළඹිච්ච හැටියේ පටන් මේ දිව්‍ය පුත්‍රයා ඒ ධර්මය අහලා එතනදී මාර්ගඵල ලබා ගන්නවා. එහෙමත් නැත්නම් මාර්ගඵලලාභී හරි ධර්ම කතික හරි දිව්‍ය පුත්‍රයෙක්ම දෙව් පිරිසට බණ කියනවා. එහෙම අවස්ථාවකදී අර කලින් පැවිදි ජීවිතයක් ගත කරලා ධර්මය අහලා දරාගෙන දැනගෙන ඉඳලා පවත් වෙච්ච ඒ ස්වාමින් වහන්සේ දේවත්වයටපත් වෙ ඉන්නවා. එතකොට අර දිව්‍ය පුත්‍රයා කියන ධර්මය අහගෙන ඉඳලා සිහිය ඇති කර ගන්නවා. මේ ධර්මය මම කලිනුත් ඇසුවා නෙවෙද පුරුදු පුහුණු කරා නෙවෙද කියලා සිහිය පිටුවා ගන්නවා. ඒ සිහිය උපන්න තැන් පටන් ඉක්මනින්ම ධර්ම අවබෝධයට හිත සකස් වෙනවා කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ශිවැණිව ධර්මය අහනකොට නෙමෙයි Taman එක එකට බඹසර හැසිරිච්ච තවත් ස්වාමින් වහන්සේ නමක් දෙවලොවදී හම්බ වෙනවා දිව්‍ය පුත්‍රයෙක් හැටියට. ඒ දිව්‍ය පුත්‍රයා අර දෙවෙනි දිව්‍ය පුත්‍රයාට මතක් කරවා දෙනවා ඔබත් කලින් ජීවිතයකට බඹසර හැසිරුණා ධර්මයේ පුරුදු පුහුණු කළා සිහි කරනවාද කියලා. අනේසේ සිහි කරවීමෙන් පස්සේ අර దేవතාවා තමන්ගේ පූර්ව ජීවිතය ගැන ආවර්ජනය කරලා සිහිය සිහිය පිටුවා ගත්තයින් පස්සේ ඉක්මනින්ම ධර්ම අවබෝධයට සිත සකස් වෙනවායි කියලා සඳහන් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට දෙවෙනි ජීවිතේ මනුෂ්‍ය ලෝකයේ උපත ලබනවට වඩා දේවත්වයකටපත් වුනොත් ධර්මය අවබෝධ කර ගන්නට වැඩි ඉඩකඩක් පහසුවක් තිබෙන බව ඒ ප්‍රවෘත්තියෙන් සඳහන් වෙනවා. දැන් බලන්න මේ මාණ්ඩුක දිව්‍ය පුත්‍රයා මේ විලේ හිටපු මැඩියානේ. මේ මැරිලා ගිහිලා දෙව්ලොව පහළ වෙලා ඒ ආත්මභාවයේ සෝතාපට්ටි ඵලයටත්පත් වුණා. මනුස්ස ලෝකේ ආවනම් ඒක සිද්ධ වෙයිද නැද්දයි කියන එක එකපාරටම කියන්න බෑ. මොකද නොමග යන්න තියෙන ඉඩ කඩත් වැඩි. සත්පුරුෂ ඇසුර හරියට ලැබෙයිද නැද්දයි කියන්නත් බෑ. අන්න ඒ වගේ නොඑක හේතු කාරණා බලපාන නිසායි. ඉතින් අන්න ඒක නිසා මේ ජීවිතයේහි මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න බැරි කෙනෙක් තමන් දෙව්ලොව ගිහින් උපත ලබන ආකාරයට කුසල ධර්මයන් සම්පූර්ණ කරගෙන හිත පිරිසිදුව පවත්වාගෙන මරණයටපත් වුනොත් ඒ තැනැත්තාට දෙව්ලොව පහළ වීමෙන් පස්සේ තවදුරටත් ධර්මාභෝධයේ පිණිස උත්සුක වෙන්න පුළුවන් බව අපට මේ සූත්‍ර දේශනා ඇසුරින් ධර්මානුකූලව කල්පනා කරගන්න පුළුවන්. ඉතින් එතනදී තවත් කාරණයක් සිහි තබා ගන්න ඕන. අපි මේ ධර්මයේ හැසිරිය යුත්තේ දෙවනි ජීවිතයේ දෙවලෝ යන අදහසින් නෙමෙයි. මේ ජීවිතේ මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වුණොත් විකල්පයක් හැටියට පමණයි අර දෙවෙනි විසඳුම තෝරා ගතියොත් විකල්පයක් තියෙන්නේ නැහැ. හැමෝම මේ ජීවිතය අරහත්ත්වයටපත් වෙන්නේ නැහැ. එහෙමනම් එහෙම කෙනෙකුට විකල්පයක් තියෙනවා. විකල්ප මාර්ගය තමයි දෙවෙනි ජීවිතයේ ස්වර්ගගාමී වුණොත් අනේ ජීවිතයේ තුලදී තමන් අර ආපු ගමන ඉක්මනින් ආවර්ජනය කරගෙන ආයිත් ඒ නිවන් මාර්ගට යොමු වෙනවා. ඉතින් මනුෂ්‍ය ලෝකයේ උපත ලබලා තමන් සත්පුරුෂ ඇසුර ලබාගෙන නිවන් මාර්ගට පිවිසෙනවට වඩා පහසුවෙන් පුළුවනි දෙව්ලොව උපන්නොත් එහෙම කලින් ජීවිතේ සිහි කරන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ විදිහේ උපාසක පින්වතෙක්ව හිටියා, උපාසිකාවක්ව හිටියා. මම මේ විදිහට තෙරුවන් සරණ ගිහින් හිටියා. මේ විදිහට පන්සිල් අට සිල් රැක්කා. මේ මේ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කළා, භාවනා කළා. මට උමනාව තිබුණේ ජීවිතයේ තුල මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නයි. නමුත් මට අවස්ථාව ලැබුණේ නැහැ. දැන් මම මේ කුසල බලයෙන් දේවත්වයට පත්ව සිටිනවා. මට දැන් මෙතන හිටන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර ගැනීම තුලිනුත් නිවන් මඟ සපුරා ගන්න පුළුවන් නේද කියලා සිහි උපදවාගෙන අන්න ඒ දේවතාවට පුළුවන් තවදුරටත් ධර්මාශ්‍රවණය කරමින් බණ භාවනා ආදී කටයුතු වල යෙදමින් ධර්මාභෝධයේ පිණිස උත්සුක වෙන්න. ඊළඟට දෙව්ලොවදී ධර්මය අහන්න පුළුවන් අවස්ථාවන් ගැන සඳහන් වෙනවා. සෝතානුදත සූත්‍රයේ තවත් සූත්‍ර දේශනාවලත් සෝතානුදස සූත්‍රයේ සඳහන් වන පරිද්දෙන් එර්ධිමත් භික්ෂුන් වහන්සේලා මුගලන් මහරහතන් වහන්සේ වාගේ උත්තමයන් වහන්සේලා ඇතැම් විට දෙව්ලොවට වැඩම කරලා ධර්ම දේශනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට නම් භාගිතුන් වහන්සේත් වරින් වර දෙව්ලොවට වැඩම කරලා දෙවිවරුන්ට ධර්ම දේශනා කරපු ආකාරය මේ පින්වතුන් අහලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේත් එසේ සිදු කළා. ඉන් පස්සෙත් මලේදේව මහරහතන් වහන්සේ ආදී එර්දිමත් මහරහතන් වහන්සේලා දෙව්ලොවට වැඩම කරපු ප්‍රවෘත්තීන් ගැන ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. එහෙමත් නැත්නම් දිව්‍ය පුත්‍රයෙකුටම ධර්ම දේශනා කරන්නත් පුළුවන්. දෙව්ලොවත් ඉන්නවා ධර්ම කතික දිව්‍ය පුත්‍රයා. සමහර විට මාර්ගඵලලාභී ආරි බ්‍රහ්මරාජයන් දෙව්ලොවට පැමිණලා ධර්ම දේශනා කරන බවත් ඇතැම් සූත්‍රවල සඳහන් වෙනවා. සනන් කුමාර කියන බ්‍රහ්මරාජයා තාවතින් ශේෂ ධර්මා දිව්‍ය සභාවට පැමිණිලා ධර්ම දේශනා කරපු ආකාරයක් පිළිබඳව දීඝනිකායේ සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පින්වත්නි දෙවිවරුන්ට ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව භාගයේ තියෙනවා. අන්න ඒක නිසා මේ ජීවිතයේහි ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් මතු ජීවිතයකදී ධර්මය අවබෝධ කර ගැනීමට විකල්පයක් හැටියට අනතුරු ජීවිතයේහි දෙවලෝ පහළ වෙන්නට තීරණය කිරීම නැත්නම් හිත ඒ පිණිස සකස් කරගෙන තිබීමත් ඥානාන්විත පියවරක් බව මජ්ක්‍ධිම නිකායෙහි උපරිපන්නාශිකයට අයත් සංකාරුප්පති සූත්‍රයේහි සඳහන් කාරණා අනුව අපට වැඩිදුරටත් තේරුම් ගන්නට පුළුවනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාශිකයට අයත් මේ සංකාරුප්පති කියන සූත්‍ර දේශනාව වදාරන්නට යෙදුනේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩ ඉන්න අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා වදාලා පින්නතුන් වහන්සේ කියලා වික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා සංඛාරුප්පත්තිං වෝ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමිති සංස්කාරෝත්පත්තිය පිළිබඳව දේශනා කරන්නේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ හොඳට අහන්න අහලා හොඳට මෙනෙහි කරන්න. ඒ මෙසේ කියලා භාගතුන් වහන්සේ වදාලා. ඉද භික්කවේ භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස වේදා පරම්මරණා කත්තිය මහා ශාලානම් සහගතං උපජ්ජේයන්ති. එන් කියුනේ මහණෙනි භික්ෂුන් වහන්සේ නමක් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ශීලයෙන් යුක්ත වෙනවා. ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයෙන් යුක්ත වෙනවා. ත්‍යාග ගුණයෙන් යුක්ත වෙනවා. ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා. අහෝ වතාහං කායස භේදා පරම්මරණ කත්තිය මහා ශාලානම් සහගතං උපජ්ජේය. මම මරණින් පස්සේ ශාත්‍රීය කියන්නේ මහේසාක්‍ය ශාත්‍රීය කුලයක උපදිනවා නම් හොඳයි කියලා. ඒ භික්ෂුව ඒ සිත පිහිටුවා ගන්නවා. ඒ සිත අදිෂ්ඨාන කර ගන්නවා. ඒ වගේම මේ සිත නැවත නැවත භාවිත කරනවා. අන්න එසේ ඒ සිත වඩන බහුල කරන ඒ භික්ෂුවගේ සංස්කාර ඊළඟට විහෙරණය අර බලාපොරොත්තු ආකාරයට මහේසාකි ශාත්‍රීය කුලයක ගිහින් උපත ලැබීම පිණිස හේතු වෙනවා. මෙන්න මේකයි අර සත්‍රිය කුලයක ගිහින් උපත ලබන්න කාරණේ හේතුව කියලා භාග්‍යතුන් වහන්සේ වදාළයි කියන්නේ කෙනෙකුට මනුෂ්‍ය ලෝකයේහි රජපෞලක උපත ලබන්න නම් නිකම් පුළුවන් කමක් නැහැ යම්ෂි විදිහක කුසල ධර්මයන් සිතේ පිහිටුවාගෙන තියෙන්න ඕන මොනවද ඒ කුසල ධර්ම ශ්‍රද්ධාව තියෙන්න ඕන ශීලයේ තියෙන්න ඕන ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයේ තියෙන්නට ඕන ත්‍යාග ගුණයේ තියෙන්නට ඕන ප්‍රඥාව තියෙන්නට ඕන මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි චිත්ත ප්‍රසාදේ බලවත් විශ්වාසය. සීලය කියලා කියන්නේ කාය වාගා ජීව සංවරය. සුතේ කියලා කියන්නේ හොඳට ධර්මය අහලා දරාගෙන සිටින්නට ඕන. ත්‍යාග සීලී බව කියලා කියන්නේ දන් දෙන්න අතහරින්න සිත නැමී තියෙන්න ඕන. ප්‍රඥාවේ කියලා කියන්නේ මේ සංස්කාර ධර්ම නාම රූප ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නංවාගෙන බලන්න පුළුවන්කම තියෙන්න ඕන චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳ යම්සි වැටහීමක් අවබෝධයක් තියෙන්න ඕන. අන්න එහෙම අවබෝධයක් තියෙන සද්ධා සීල සුත චාග පඤ්ඤා කියන මේ ධර්මයන් පුරුදු පුහුණු කරගත්තු වික්ෂුන් වහන්සේ නමකට වික්ෂුණීන් වහන්සේ නමකට උපාසක උපාසිකා පින්නතෙකුට තමන් මේ තිත පිහිටුවාගෙන ඒ සිත වඩලා පුරුදු කරලා තිබුණොත් එහෙම කුසල සංස්කාර ධර්ම සකස් වෙනවා ශාත්‍රීය පවුලක නැත්නම් පහේ ශාක්‍ය රජ පවුලක ගිහින් උපත ලැබීම සඳහා ওই විදිහටම ශ්‍රද්ධාව තිබෙන සිල්වත්ව බහුශ්‍රත භාවයෙන් යුක්ත ත්‍යාග ගුණයෙන් යුක්ත ප්‍රඥාවෙන් යුක්ත භික්ෂුන් වහන්සේ නමක් සිත පිහිටුවා ගන්නවා මම මරණින් පස්සේ මිනිසයන් අතර බ්‍රාහ්මණ මහාසාර කුලයක උපත ලබම්වා නැත්නම් ගෘහපති මහාසාර කුලයක උපත ලබම්වා කියලා සිත පිහිටුවා ගන්න. ඉතින් මේ භික්ෂුව ඒ සිත අනුව ඒ සිත වඩලා ඒ තැන උපදිනවා. උපදින්නේ කොහොමද? අර තත්‍රීය මහාසාර කුලයක උපන්නා වගේ ඒ විදිහටම බ්‍රාහ්මණ මහාසාර කුලයක නැත්නම් ගෘහපති මහාසාර කුලයක උපදින්න උමනා කරන කර්ම රැස් කරගෙන තියෙනවා. ශ්‍රද්ධා, ශීල, සුත, ඡාග, පඤ්ඤා කියන මේ පංච ධර්මයේ වික්ෂුව කලින් ජීවිතේ මේ වික්ෂුවක් වෙන්නකොට හොඳට පුරුදු පුහුණු කළා. අන්න ඒ නිසා තමයි අනතුරු ජීවිතයේ තමන් බලාපොරොත්තු වෙන මානසික සම්පත් තියෙන මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. අනතුරුව සඳහන් වෙනවා ශ්‍රද්ධාව, සීලය, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවය, ත්‍යාගශීලී බව, ප්‍රඥාව තියෙන භික්ෂුන් වහන්සේ නමක් මෙන්න මේ විදිහට අහලා තියෙනවා. මේ භික්ෂුව ධර්මයේ කියනකොට මේ විදිහට අහලා තියෙනවා. කොහොමද? චාතුම් මහරජක දේවරු බොහෝම දීර්ඝායුෂිකයි, වර්ණවන්තයි, දෙව් සැපයෙන් යුක්තයි. ඒ භික්ෂුව කල්පනා කරන එහෙනම් අනේ මටත් මරණින් පස්සේ චාතුම් මහරජික දෙවියන් අතර උපදින්න තියෙනවා නම් හොඳයි. ඒ අදහස සිතේ පිහිටුවා ගන්නා වූ භික්ෂුව ඒ සිත මනාවකට පිහිටුවා ගන්නවා. ඒ සිත වඩනවා. එතකොට දැන් මේ භික්ෂුව චාතුම් මහරජිකයේ උපත ලබන ආකාරයට කුසල් කරගෙන තියෙනවා. ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව මේවා ඇති කරගෙන තියෙනවා. එතකොට තමන් යම්කිසි තැනක් හිතා ගන්න ওই කර්මයට අනුරූපව තමන් සිද්ධ කරගෙන තියෙන කුසල කර්මයන්ට අනුරූපව උපත ලබන්න සුදුසු තැනක් තමන් සිතේ පිහිටුවාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව ඒ භික්ෂුව මරණින් පස්සේ චාතුම් මහා රාජිකෙහි ගිහින් පහළ වෙනවා. ඔය විදිහටම ශ්‍රද්ධා ශීල සුත ත්‍යාග පඤ්ඤා කියන මේ පංච ධර්මයන්ගෙන් යුක්ත වෙන භික්ෂුන් වහන්සේ නමක් තාවතිංශ යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වශවත්ති කියන මේ එක් එක් දෙව්ලුවක් ගැන අහලා ඒ භික්ෂුවට ආහන ලැබෙනවා පරිණිම්මිත වසවත්තී දේවරු දීර්ඝායුෂ්කයි වර්ණවන්තයි දේවසැපයෙන් යුක්තයි දේවසැප බහුලව වාසය කරනවා ආදි වශයෙන් කියලා ඊට පස්සේ භික්ෂුව සිත පිහිටුවා ගන්නවා අනේ මරණින් පස්සේ මටත් පරිණිම්මිත වසවත්තී දෙවියන් අතර උපත ලබන්නට ලැබේවා කියලා ඒ භික්ෂුව ඒ සිත හොඳට පිහිටුවා ගන්නවා ඒ සිත වඩනවා අන්න එතකොට ඒ භික්ෂුවට මරණින් පස්සේ පරිණිම්මිත වසවත්තේහි ගිහින් උපත ලබන ආකාරයට අර කුසල සංස්කාර සකස් වෙනවා. ඊළඟට තවත් වික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා ශ්‍රද්ධා, සීල, සුත, ඡාග පඤ්ඤා කියන මේ කුසල ධර්මයන්ගෙන් යුක්ත. ඒ වික්ෂුව කල්පනා කරනවා මේ සහස්ත්‍ර බ්‍රහ්මයෙන් බොහොම දීර්ඝායුෂ්කයි, වර්ණවන්තයි, ශක බහුලයි. ඒ නිසා මම මේ සහස්ත්‍ර බ්‍රහ්මයෙන් අතර ගිහින් උපත ලබනවා නම් හොඳයි කියලා. එතකොට මට මේ දහසක් ලෝක ධාතුන් කෙරෙහි මගේ ආනුභාවයේ පතුරවාගෙන වාසය කරන්න පුළුවන් කියලා ඒ දහසක් ලෝක ධාතුන්ට ආනුභාවයේ පතුරවන්න පුළුවන් බ්‍රහ්මීක් වෙන්න කැමති වෙනවා. හරියට මෙන්න මේ වගේ කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා මිනිස්සෙක් තමන්ගේ අතට නෙල්ලි ගෙඩියක් අරගෙන ඒ නෙල්ලි ගෙඩිය දිහා බලනවානේ අර දහසක් ලෝක ධාතුන්ට ආධිපත්‍යය පතුරවාගෙන වාසය කරන බ්‍රහ්මීන්ට මේ අර දහසක් ලෝක ධාතුන් පෙනෙන්නේ යන්නේ වගේ කියනවා. හරියට තමන්ගේ අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ බලන්න ආනුභාවය. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කැමති වෙනවා මම අන්න ඒ වගේ ආනුභාව සම්පන්න බ්‍රහ්ම රාජයෙක් වෙනවා නම් හොඳයි කියලා. ඉතින් එහෙම හිත පිහිටුවාගෙන ඒ අදහසින් යුක්තව අර ඒසිත වඩනවා. එතකොට තමන් වහන්සේ කරගත්තා වූ සද්දා සීල සුත ත්‍යාග පඤ්ඤාදී කුසල ධර්මයන් අනුව කුසල සංස්කාර සකස් වෙනවා. අරගෙන විදිහේ බ්‍රහ්ම ලෝකයක ගිහිල්ලා උපත ලැබීම සඳහා ඉතින් ඔන්න ඔය විදිහට භික්ෂුන් වහන්සේ නමකට අහන්න ලැබෙනවා දිසහාස්ස බ්‍රාහ්මණය, තිසහාස්ස බ්‍රාහ්මණය, චතුසහාස්ස බ්‍රාහ්මණය, පංචසහස්ස බ්‍රාහ්මණය. ඒගොල්ලෝ දීර්ඝායුෂ්කයි, වර්ණවන්තයි, සැප බහුලයි. ඒ පංචසහස්ස බ්‍රාහ්මණය ලෝක 5000ක් කෙරෙහි ආනුභාවයේ පතුරවාගෙන වාසය කරනවා ආදි වශයෙන් කියලා එහෙම තැනක උපදින්න කැමති වෙනවා. ඊට පස්සේ භික්ෂුව අර තමන් කරගන්නා කුසල ධර්මයන් අනුව ඒ පංචසහස්‍ර බ්‍රහ්මයන් අතර ගිහිල්ලා පහළ වෙන්න සිත පිහිටුවා ගන්නවා ඒ සිත වඩනවා. ඒ අනුව මේ භික්ෂුවට මේ පංචසහස්ස බ්‍රහ්මයන් අතර ගිහින් පහළ වෙන විදිහට සංස්කාර සකස් වෙනවා. විහෙරණ සකස් වෙනවා. ඔන්න විදිහයි මේ පංචසහස්ස බ්‍රහ්මයන් අතර ගිහින් පහළ වෙන්න උපත ලබන්න තියෙන මාර්ගය. ඉතින් ඔන්න ඔය විදිහට දසදහසක් ලෝක ධාතුන් කෙරෙහි ආනුභාවය පතුරවාගෙන වාසය කරන්නා බ්‍රහ්මීන් අතර උපදින්නත් ඔය කියන විදිහටම ශ්‍රද්ධා ශීල සුතචාග පඤ්ඤා කියන කුසල ධර්මයන්මයි පාදක වෙන්නේ. ඔය විදිහටම ආභා කියන දෙවිවරුන් අතර පරිත්තාබ අපමානාබ ආවශ්‍රාදී සියලුම බ්‍රහ්ම ලෝකවල ගිහින් උපත ලබන්න හේතු වෙන්නේ සද්ධා ශීල සුතචාග පඤ්ඤා කියන පංච ධර්මයන් නැති කරගෙන ඒ අනුව සිත පිහිටුවා ගැනීම. හැබැයි ඒ වෙනකොට අනිවාර්යයෙන්ම ධානා මට්ටමේ සමාධියක් තියෙන්න ඕන. ඒ ඒ බ්‍රහ්ම ලෝකවල ගිහින් ප්‍රතිසන්දිය ලැබිය හැකි මට්ටමේ ධාන සමාධියකුත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ මට්ටමට සද්දා සීල සුත චාග පඤ්ඤා වැඩි තියෙන්නත් ඕන. ඒකයි අදහස. ඉතින් නේව සංඥා නා සංඥායතනෙ දක්වාම බ්‍රහ්ම ලෝක ගැන භාග්‍යතුන් වහන්සේ පිළිවෙලින් සඳහන් කරනවා. මොනවද මේ බ්‍රහ්ම ලෝක? ආභා කියන බ්‍රහ්ම කායික දෙවිවරු ඊළඟට පරිත්තාබ ආභාෂර ඊළඟට සඳහන් වෙනවා පරිත්ත සුභ අපමාන සුභ සුභකින්හ ඊළඟට සඳහන් වෙනවා වෙහෙප්පල අවිහ අතප්ප සුදාස සුදාසි අකනිට්ට මේ පංච සුද්ධාවාසවල උපත ලබන්නට නම් අනිවාර්යයෙන්ම අනාගාමී ඵලයටපත් සිටින්නට ඕන මනුස්ස ලෝකේ ඉන්නකොට අනාගාමී ඵලයටපත් වී චාරයන් වහන්සේ නමක් අවිහ අතප්ප සුදාස සුදාසි අකනිට්ට කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපත ලබනද සිත පිහිටුවා ගත්තොත් ඒ තම තමන් වහන්සේලා මාර්ග ඵල ලැබීම සඳහා පුරුදු පුහුණු කරගත්තු සද්දා ශීල සුත ජාග පඤ්ඤා කියන මේ පංච ධර්මයන් උපකාරී වෙමින් ඊළඟට අර ධ්‍යාන සමාධියත් පාදක වෙලා ඒ බ්‍රහ්ම ලෝකවල උපදින්න ලැබෙනවා. ඔය විදිහටම ආකාසානංචායතන විඥානංචායතන ආකින්ජඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියන අරූප තලවලත් කැමති කෙනෙකුට උපත ලබන්න පුළුවන්. හැබැයි ඒ සඳහා සද්ධා සීල සුතචාග පඤ්ඤා කියන පංච ධර්මයන් තියෙන්නට ඕන. ඒ වගේම ඒ ඒ සමාපත්තියත් ඇති කරගෙන තියෙන්නට ඕන. ඊළඟට තවත් භික්ෂුන් වහන්සේ නම ශ්‍රද්ධාවෙන් යුක්තව, ශීලයෙන් යුක්තව, ශ්‍රුතයෙන් යුක්තව, ත්‍යාගයෙන් යුක්තව, ප්‍රඥාවෙන් යුක්තව කුසල ධර්මයන් සම්පූර්ණ කර ගන්නවා. එසේ කුසල ධර්මයන් සම්පූර්ණ කර ගනිමින් ඒ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා අහෝ වතාහං ආශවානං khය අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරිය. දැන් ඒ වික්ෂුන් වහන්සේ මරණින් පස්සේ සුගතියක ගිහින් උපදින්න සිත පිහිටුවන්නේ ඒ වික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මම මේ ශ්‍රද්ධා ශීල සුතචාග පඤ්ඤා කියන මේ ධර්මයන් දිනු කරගෙන යනවා. අනේ මම මේ ජීවිතේම ආශ්‍රවයන්ශය කරලා ආශ්‍රව රහිතෝ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේම සාක්ෂාත් කරගෙන ඊට පැමිණලා වාසය කරනවා නම් කොපමණ හොඳද කියලා. ඉතින් දැන් ඒ භික්ෂුන් වහන්සේ ඒ ජීවිතයේ තුළම අරහත්ත්වයටපත් වීම සඳහා වීරිය වඩලා එතකොට පුරාණ කුසල ශක්තියත් උපනිෂ්ඨේ වීමෙන් ඒ ජීවිතය ගන්නා උත්සාහයත් සඵල වීමෙන් ඒ වික්ෂුන් වහන්සේ ඒ ජීවිතේම අරහත්ත්වයටපත් වෙලා සියලු ආශ්‍රවශේ කරලා අරහත් ඵල සුවේ වාසය කරනවා. ඒ වික්ෂුන් වහන්සේ ඒ ජීවිතේම අරහත්ත්වයටපත් වෙච්ච නිසා භාගතුන් වහන්සේ වදාළ අයම් භික්කවේ භික්ඛුන කත්තචි උපජ්ජති මේ භික්ෂුන් වහන්සේට නැවත කොහෙවත් උපදින සංස්කාර සකස් වෙනවද සංස්කාර සකස් වීමක් නැහැ න කත්තචි උපජ්ජති කොහෙවත් උපදින්නේ නැහැ න කොහින්චි උපජ්ජති කොහේකවත් කිසිදු තැනක ප්‍රතිසන්දියට පැමිණෙන්නේ නැහැ භාගවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ඇතැම් භික්ෂුන් වහන්සේ නම සද්ධා සීල සුත චාග පඤ්ඤා කියන මේ පංච ධර්මයන්ම කරන කොටගෙන ඒ ජීවිතේම අරහත්ත්වයට පත් වෙන හැටිත් වදාලා. ඊළඟට ඇතැම් භික්ෂුන් වහන්සේ නමකට තම තමන් වහන්සේලාගේ අපේක්ෂාව පරිදි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඊළඟට කාම සුගති භූමීන්හි ඒ කියන්නේ දෙව්ලෝ හය මනුෂ්‍ය ලෝකේ තමන්ගේ ප්‍රාර්ථනා අනුව උපත ලබන්නට පුළුවන් වෙන ආකාරය පිළිබඳව සඳහන් කළා. ඉතින් ඒක නිසා දැන් අපි සෑම දිනම විශේෂයෙන් උත්සාහ කරන්නට ඕන මේ ජීවිතය තුළ දියුණු කරගන්නා වූ සද්ධා සීල සුතචාග පඤ්ඤා කියන මේ පංච ධර්මයන්ගේ ආනුභාවයෙන් මේ ජීවිතය තුළම අපට මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට ලැබෙනවා නම් කොපමණ හොඳද කියන අදහසින් අන්න ඒ පිණිස අපි වෑයම් කරන්නට ඕන. අවසාන මොහොතෙහි අපිට තේරුණොත් එහෙම අපිට දැන් මේ ජීවිතය තුළ තවදුරටත් ධර්මය අවබෝධ කරගන්නට ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපට දෙවෙනි ජීවිතයේදීවත් ධර්මය අවබෝධ කරගන්නට තිබෙනවා නම් හොඳයි කියන අදහසට අපිපත් වෙන්නට ඕන අවසාන මොහොතේ කියන්නේ අපිට මේ ජීවිතය තුළ කිසිම විදිහකින් ධර්මය අවබෝධ කරගන්න ඉඩ කඩක් නොලැබෙන තැනදී අන්න එහෙම අවස්ථාවේදී සුගතියක සිත පිහිටුවා ගන්නා වූ සත්පුරුෂයෙකුට ඒ සුගතිය පහළ වෙලා සුගතිය උපත ලබලා ඒ ජීවිතයේදී ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව සලසා ගන්නට පුළුවනි. ඉතින් මේ ඒ වගේම තවදුරටත් මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා ස්වර්ගගාමී වෙලා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහිම යෙදී වාසය කරන ආකාරය විමානවත්ව පාළියට අයත් සිරිමා විමාන වස්තු වෙනුත් අපට තේරුම් ගන්න පුළුවනි. අපි බලමු කොහොමද මේ සිරිමා කියන దేవතාවිය දේවත්වයටපත් වුනේ කියලා. දැන් මේ దేవතාවියගේ නැත්නම් දෙව්දුවගේ රතේ බොහොම අලංකාර එකක්. බොහොම ලස්සන ආශ්‍රයයන් යොදපු දිව්‍යමය ආස්වාභරණයේ සරසන ලද ආශ්‍රයයන් යොදපු රථයක මේ දෙව්දුව ගමන් කරනවා. රිය 500ක් තියෙනවා මේ දෙව්දුවට ඒ වගේ. ඉතින් මේ දෙව්දුවගේ ආනුභාවය කොපමණද කියනවනම් මේ සඳහන් වෙන්නේ දිව බරණීන් සැරසුණු සඳහිරු තරුෂේ බබලන ගිනිසේ දිලියේන උතුම් රියෙහි ඔබ නැගී සිටිනවා. උතුම් සිරුරක් ඇති ඔබ කිනම් නිකායකින් බුදුරදුන් වෙත පැමිණියේදයි කියලා මේ දෙවතාවිය ගැන ප්‍රශ්න කරනවා. පස්සේ මේ දෙව්දුව ප්‍රකාශ කර සිටිනවා රජගහ නුවර නැටුම් ගැයුම් මැනවින් පුහුණු වූ මම ශ්‍රීමත් බිම්සර රජුගේ පාරිචාරිකාවක් වීමි කියලා. එතකොට මේ ශ්‍රීමා කියන දෙව්දුව කලින් ජීවිතයේදී බිම්බිසාර රජතුමාගේ පාරිචාරිකාවක් ඉඳලා තියෙනවා. හේමා රජගහ නුවර ශිරිමායයි දැනගත්තා කියලා තමන්ගේ නමත් ප්‍රකාශ කර සිටිනවා මේ දෙව්දුව. ඍෂි ශ්‍රේෂ්ඨ වූ විනායක වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආදී ආර්ය සත්‍යයන්ගේ අනිත්‍යතාවයේද අසංස්කృత වූ සාස්වත දුක්ඛ නිරෝධය වූ නිර්වාණයද අපුටල වූ කෙලෙස් නැසන ආර්ය මාර්ගයද මට පැවසීය. එනතින් භාග්‍යතුන් වහන්සේ තමාට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරපු ආකාරය ගැන මේ ශිරිමා කියන දෙවිව පවසා සිටියා. මම උතුම් වූ තථාගතයන් වහන්සේගේ අසංස්කෘත වූ නිර්වාණයට කරුණ වූ සද්ධර්මයේ අසා නරශේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශන ලද ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ මම සීලේහි මනමින් සංවෘත වීමි කියලා සඳහන් කරනවා. එතකොට මේ භාගිතුන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරපු මේ ශිරිමා කියන බිෂව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටා හොඳට සිල්වත් වෙලා තියෙනවා. අනතුරුව සඳහන් කරනවා මම උතුම් වූ තථාගතයන් වහන්සේ විසින් දේශන ලද අසංස්කෘත වූ නිර්වාණ පදයේ දැන මම ඒ අත්බැවිහි ලෝකෝත්තර සමාධිය අවබෝධ කරමි. ඒ ලෝකෝත්තර සමාධි ස්පර්ශයේම මට උතුම් මාර්ග නියාමයේ විය කියලා අර මාර්ගඵල ලබන්න භාගතුන් වහන්සේගේ ධර්ම උපකාරී වෙච්ච ආකාරය පිළිබඳවත් සඳහන් කළා. මම විශිෂ්ට භාව සාධක වූ උතුම් නිර්වාණය ලැබ සත්‍ය ප්‍රතිවේදීහි විශේෂයට පැමිණි පැමිණ තුනුරුවන්හි නිසක වූවා වෙමි. පහ වූ සැක ඇති මම බොහෝ දෙනා විසින් පුදන ලදුවෙම් ස්වල්පන වූ ක්‍රීඩා රතිය වළඳමි. එතකොට දැන් මේ දේවතාවිය දිව්‍යක්ෂරාවිය ධර්මයේ පිළිබඳ තුනුරුවන් පිළිබඳ නිසක කෙනෙක්. ඒ කියන්නේ අන්න සෝතාපට්ටි ඵලයට පත්ව සිටින ආර්ය දේවතාවියක්. දැන් දේව සැප වළඳමින් සිටිනවාය කියලා සඳහන් කරනවා. මෙසේ දෙව්දුවක් වූ මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූවා නිවන දක්නී වෙමි. පළමු පෙළෙහි පිහිටියා වූ සිව්සද්ධාම් දක්නාම සෝවාන් වීමි. මම මට දුගතියක් නැත්මය කියලා නිර්භයව තමන්ගේ අධිගමය පිළිබඳව පවසා සිටියා. ගෞරව සහිත වූයේ මම බුදුරදුන් වැඳීමට ද පැහැදීම ඇති කරන නිවනෙහි යන භික්ෂූන් වැඳීමටද ශ්‍රීමාත්ව බුදුරජාණන් වහන්සේගේ නිර්භය වූ ශ්‍රමණ සමාගමය ඇසුර කිරීමටද එළඹීම. දැන් ඉතින් අර දේවතාවිය ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ වඳින්නත් මේ ආර්ය වික්ෂුන් වහන්සේලා ආර්යයන් වහන්සේලාව දැකලා සිත පහදවාගෙන වැඳලා යන්න තමයි මේ ඇවිත් තියෙන්නේ. නරශ්‍රේෂ්ඨ වූ පුරිස ධම්මශාර්ථී වූ තථාගත වූ බුදුරජාණන් වහන්සේ දැක පිනාගියා වූ මම සතුටු සිත් ඇති වෙමි. ඒ මම තෘෂ්ණාව සිඳහල නිවෙනෙහි යල්නු උතුම් වූ හිතයෙන් සත්‍යයන්ට අනුකම්පා කරන විනායකෝ තථාගතයන් වහන්සේ වඳිමින් කියලා. ඉතින් මේ බුදු ගුණනේ කියන්නේනේ නරශේෂ්ඨව පුරුෂ ධම්ම සාර්ථීව තථාගත බුදුරජාණන් වහන්සේ දැක පිනාගියා වූ මම සතුට සිත් ඇත්වීම කියලා මේ භාග්‍යතුන් වහන්සේ දැකීමෙන් තමන්ගේ හිතේ ඇතිවෙච්ච බුද්ධාලම්බන ප්‍රීතිය ගැන මේ දිව්‍ය අප්සරාවිය පවසා සිටින්නේ. ඒ මම තෘෂ්ණාව සිඳහල නිවෙනෙහි ඇලුණු උතුම් වූ හිතයෙන් සත්‍යයන්ට අනුකම්පා කරනවා. විනායක වූ තථාගතයන් වහන්සේ වන්දිමි කියලා නැවතවලා භාගතුන් වහන්සේට වචනයෙන් වන්දනා කළා. ඉතින් ඔන්න ඔය විදිහට අපට තේරුම් ගන්න පුළුවනි. ඉතින් නුවණැති සත්පුරුෂය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අහලා Tamanට පුළුවන් පමණින් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදিলা ඒ ජීවිතයේ තුල ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් අඩුම ධර්මයේ සෝතාපට්ටි ඵලයට හෝපත් වෙලා ඒ දියුණු කරගත්තා වූ ශ්‍රද්ධා ශීලාදී කුසල ධර්මයන්ගේ අනුභවයෙන් ස්වර්ගගාමී වෙලා දෙවෙනි ජීවිතයේ දුගතියකටපත් නොවි ශනසීමක්ම ලබන ආකාරය ඔන්න විදිහට අපිට ධර්මයේ තුලින් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි අදිෂ්ඨාන ඇති කර ගන්නට ඕන අපත් මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ අන්කාරණයක් සඳහා නොවේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට එහෙමත් නැති වුණොත් අනිවාර්යයෙන්ම දෙවෙනි ජීවිතයේහි දුගතියකට නොගොස් සුගතියකටම ගිහිල්ලා මේ ජීවිතය අවබෝධ කරගන්න බැරි වෙච්ච ධර්මයේ අනතුරු ජීවිතයේදීවත් අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්නට ඕන කියන අදිෂ්ඨානීය සිතේ තබාගෙනම කුසල ධර්මයන් දියුණු කරගන්නට ඕන. අන්න එසේ බලවත් ශ්‍රද්ධාවක් තුනුරුවන් කෙරෙහි පිහිටුවාගෙන හොඳ පිරිසිදු ශීලයක් ඇතුව ධර්මයේ පිළිබඳ හොඳ බහුශ්‍රත භාවයක් දියුණු කරගන්නා ත්‍යාගශීලී වූ විදර්ශනා නුවණින් යුක්ත වන්නා වූ ශ්‍රාවකීන්ට ඒ තමන්ගේ කුසලානුභාවයෙන් බලාපොරොත්තු වන්නා වූ සුගති සම්පත් වගේම මාර්ගඵල නිවන් සෝයත් අනිවාර්යයෙන්ම සාක්ෂාත් කරගන්නට පුළුවන් වන බව සංකාරුප්පති සූත්‍රය ඇසිරුණොත් තේරුම් ගත්තා. ඒ නිසා මේ පින්වත් සෑම දිනාටම අද දවස පුරාම සිද්ධ කරගත්තා වූ ශීල භාවනාදී ශීල කුසල ධර්මයන්ගේ බලයෙන් ඒකාන්ත වශයෙන්ම මේ ජීවිතය තුළ මාර්ගඵල ලබා ගන්නට බැරි වුණොත් අනිවාර්යයෙන්ම දෙවෙනි ජීවිතයේ සුගතියක පහළ වෙලා මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අනුතර ජීවිතයේදී හෝ අවබෝධ කර ගන්නට ලැබේවා මේ ජීවිතයේ තුලදීම සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්නට හේතු සම්පatti වෙන්නා වූ ශදහැති ශ්‍රාවක පින්වතුන්ලාට මේ ජීවිතයේ තුලම තමන් බලාපොරොත්තු වන ආකාරයට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවනින් සැනසී වදාළ සාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්ති අවබෝධ කර ගැනීම පිණිසම අද දවස පුරාවට සිද්ධ කරගත්තා වූ සියලු කුසල ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න